අවසරයි මේනිනාංශ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වැඩමුළුවේ තවත් ධර්ම දේශනාවකට දේශනාවලිය තවත් අංකයකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වන නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ තථා රූපේසු සීලේසු සීල සාමඤ්ඤා ගතෝ විහෙරති සබ්‍රක්‍මචාරීහි ආවී චේවරෝ ചാති තී අවසරයි මෙහින්නාංශ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් අපිට පාඩම් පන්තියක් පවත්වන අවස්ථාවක් වගේ ප්‍රශ්නයක් අහලා ඒ ප්‍රශ්නට උත්තරයක් ලබලා දෙනවා කතමේ ධම්මා ච ධම්මා බහුකාරා කියලා මේ බණ භාවනාවලයේදී සිටින එහෙම නැත්නම් මේ ආගමන රූප කටයුතු කරන කෙනෙකුට බහූපකාර වෙන ධර්ම 6 නැත්නම් තමන් අනිවාර්යයෙන්ම තමන්ගේ වගකීමක් යුතුයකමක් වශයෙන් උපයාසපයාගත යුතු ධර්ම 6 මොනවද කියලා ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නෙට සාරිපුත්‍ර සාංශෙම සඳහන් කරනවා හයක් වූ ස්මරණීය ධර්ම. සිහිත සිහි කටයුතු ධර්ම හයක් මේ ශාසනයේ තියෙනවා. අන්නේ ධර්ම හය යම් කෙනෙක් තමන්ගේ ජීවිතය තුළදී වඩා ගත්තොත් ශාසනය කෙරුවා වෙනවා. එහෙම නැත්නම් තමන්ටත් ශාසනයෙන් වැඩක් ගත්තා වෙනවා. ඒ සාරාණීය ධර්ම හරීම සුන්දර කොටාස ජීවිතයකට. ඉතින් ඒක එක පැත්තකින් අර సౌందර්යය නැත්නම් ආචාර ධර්ම පැත්තෙන් සමාජික පැත්තෙන් ලස්සනක් අරගෙන දෙන අතර අපේ අවුරුදු කෝටි 40කට විතර ඉස්සලා නතර වෙච්චි ඒ පරිණාමය පුදුමාකාර පිම්මකින් ඉස්සරහට බන්නලා අපේ මනුෂ්‍ය ජීවිතේ කෙලවරටපත් කරන්න කෙලබැමිණේට දක්ෂකමක් ඇති කරලා තියෙනවා. එහෙම නැත්නම් අපි මේ මෙත්ැහි වෙලා තියෙන තැන එක තැන කරකැවෙනදී පොඩි ඉරවිල්ලක් ඉර වෙලා තියෙන එකේ පන්නුවට පස්සේ මිනිස්සෙක් කියලා අපි ඉපදිච්ච එකේ උපරිම ඵලය ලබා ගන්න පුළුවන්. අනිම ලබා ගන්න හේතු වෙන ධර්ම හයක් අපි ඉගෙන ගන්නයි මේ දසුත්තර සූත්‍රය ඉස්සරහින් තියාගත්තේ. ඉතින් අපි ඒකෙන් හතරක් සාරාණීය ධර්ම හයෙන් හතරක් මේ වෙනකොට සාකච්ඡා කරා. අද බලාපොරොත්තු වෙනවා ඊතුරු ධර්ම දෙකත් ඒ මල්ලටම දාලා සාරාණීය කොටස දාලා මතක් කරගන්න. ඉතින් මේ සාරාණීය කියලා කියන්නේ සිහි කටයුතු සංරංජනීයෝ කියලා නිවෘත්තියක් දෙනවා ආත්පසීම රංජනය කරන්න පුළුවන් රස විඳින්න පුළුවන් ධර්ම කොටාස. ඒ ඒ සංකේන උපසර්ගයේ විදිහට මේකේ තියෙන වටිනාකම තමයි තමන්ටත් අනුන්ටත් කියන දෙපාර්ශ්වයටම බොහොම සුන්දරයි. වර්තමානයේටත් අනාගතයටත් කියන දෙකටම සුන්දරයි. කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් සුන්දරයි. ඉතින් එහෙම ධර්ම බොහොම ටිකයි මේ ලෝකේ තියෙන්නේ. ඒකට අපි සාරාණීය ධර්ම කියලා කියනවා මේ ශාසනික විවාදයේ හැටියට. ඒ සාරාණීය ධර්ම හැම එකක්ම විස්තර කරන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ ධර්මවල තියෙන ಗುಣ කදම්බයක් ಗುಣ ලයිස්තුවක් දෙනවා. හරියට ශ්‍රද්ධාව මූකුරවා ගන්න වගේ. ඒවට කියනවා මේකත් සාරාණීය ධර්මයක් පිය කරනෝ කට්ටිය අතර ප්‍රිය භාවය ඇති කර. මේ සාරාණීය ධර්මයේ යම් කෙනෙක් වඩනවා නම් ඒ කෙනා බලාපොරොත්තු වෙන්නා වූ අනිත් අය සමග ප්‍රිය මනාප භාවයට ඇති වෙනවා. ඒ ප්‍රිය භාවයේ ලාමක බොළඳ ප්‍රියකමක් නෙවෙයි ගරුකරණීයෝ ගරු භාවනීය තත්වකින් තමයි ප්‍රිය ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ කාලා බීලා නටලා ලාභ බාල ජනප්‍රියතාවයක් නෙවෙයි. ගෞරව සම්ප්‍රයුක්ත බයක් වගේ එහෙම නැත්නම් කරුකරණියෝ පියකරණියෝ යම් කිසි කෙනෙක් මේ සාරාණීය ධර්ම වඩනවා නම් ඒක නා කාටත් ප්‍රිය වෙනවා හැම කෙනා විසින්ම ගරු කරන්නත් පටන් අර ගන්නවා සංඝාහාය ඒ දේ Taman වඩනකොට ලෝකෙට ඉබේම සංග්‍රහයක් වෙලා ඒක බොහොම කලාතුරකින් වෙන දෙයක් අපි සාමාන්‍යයෙන් ලාභ දත්කාර සම්මාන සිලෝක කියන දේවල් හොයන් බහම්බ කරන්න ගියොත් ලෝකේ කාබාසිනියා කරන්න වෙනවා. ලෝකේ සූරකණ්ඩ වෙනවා. ලෝකේ පරිසරය කෙලසන්න ඕන. එතකොට තමයි අපිට මේ ලාභ සත්කාර සම්මාන සිලෝක හැදෙන්නේ. නමුත් මේ කියන ශාසනික සම්පත්තිය මේ පිරිච්ච ගතිය මේ සන්තුෂ්ටි කර ගතිය ඇති වෙනකොට පිය වෙනවා ගරු වෙනවට අමතරව තමනුත් වඩන අතර ලෝකෙට සුවදක් එහෙම නැත්නම් සංඝහාය තමන් දන්න අයටයි නොදන්න අයටයි කාටත් වගේ මලක් විපුණා වගේ පුදුම උපසත්කාරයක් මේකෙන් සිද්ධ වෙනවා සංඝහය අවිහෙසාය කවුරක්වත් වෙහෙසකටපත් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ මං යන පාට විරුද්ධ කරන කෙනෙකුටවත් වෙහෙස කරගතියක් නැහැ. මම මම දකින්නේ ඒක නිතරගජයක් කියලා. ඒක අනිවාර්ය ජයක්. හැබැයි කවුරු පරද්දලා ගන්න එකක් නෙවෙයි. අපි හැමතැනදීම ජයක් ගන්නකොට ජයෝ වේරා පසවති කියලා එයාට විඳවන්න වෙනවා. මෙයා යම් කෙනෙක් තලලව බල තමයි ජය ගන්න. ඒකට තලිච්චු බිච් එක්කන මෙයාවට වෛර කරනවා. වෛරේ පැහැවන. ඒ නිසා අද තියෙන ඔලිම්පික් තරඟ වලට ගියත් මිනිමරා ගන්න. ඔක ඇති කෙරුවේ පරාජය පිළිගන්නයි තරඟය කියන එක. ඔලිව්වත්තක් කරන තමයි දෙල්ලම් පටන් ගත්තේ. අද Tamange පැත්ත දිනුවේ නැත්තම් අනිත් පැත්තත් එක්ක ගහ ගන්නවා මරා ගන්න මට්ටමට යනකම් වෙහෙස කරයි. ක්‍රීඩාව පවා වෙහෙස කරයි. නමුත් මේ ශාරාණීය ධර්මවල කිසිම දවසක සතා සරුපයාටවත් වෙහෙසක් නැහැ. පරිසරයට වෙහෙසකුත් නැහැ. තමන්ට වෛර කරන කෙනෙකුටවත් කවදාකවත් ඉහිගක්කමක් හිතමනාපයක් ඇති කරන්නේ මලකින් රෝග ගන්නවා වගේ බඹරෙක් මල තලන්නේ ඒක නිසා කාටවත් වෙහෙසක් නැහැ. මේ මලේ පරාගණයක් සිද්ධ වෙනවා. බඹරට අයිති පරාග ටික මේ පැණි ටික ගන්නවා වගේ අවිහෙසාය සාමග්ගියා සාමග්ගිය කියලා කියන්නේ සාමග්‍රිය කියලා කියන්නේ අවිරුද්ධ භාවය යම් සමිතියකට යම් සංස්කෘතියකට යම් සමාජයකට ගියාන ඒ සමාජයේ තියෙන ආචාර ධර්ම ටිකට ගරු කරලා කටයුතු කරන මිසක්කා ඒගොල්ලන් මේ ප්‍රතිසන්තෝෂන වාද ඉදිරිපත් කරන්න යන්නෙත් නැහැ. එහෙම නැත්නම් ඒ අනුන් ගරු කරන නීති තමයි වෙහෙසකට ගන්නෙත් නැහැ. හරියට කියනවා භාජනයකට වතුර ටිකක් වක් කරපුවාම වතුරේ භාජනේ හැඩය ගන්නවා මිසක්කා මට මේ හැඩේ දීපන් කියලා ඉල්ලන්නේ. ඒ නිසා මේ සාරාණීය ධර්ම වඩන කෙනා කොතෙන්ද යන්නේ? හරියට වතුර ඇක්කරෝ වගේ තියෙන භාජනේ හැඩය ගන්නවා මිස මට අර කෝනේ මේ කෝනේ ඕගොල්ලෝ මෙහෙම හැතරෙන්න ඕනේ මෙහෙම හැතරෙන්න ඕනේ කියලා කවුරුත් මේ හදන්න යන්නේ. එහෙම නැත්තම් කියනවා නම් හැදෙනවා නම් හැදෙයි. මේ නීති දාන්න යන්නේ. පවතින පද්ධතිය කලකොලොප්පම් කරන්නේ. ඒකට අපි කියන්නේ සාමග්ගී කියලා. මේකට අවිරුද්ධ ප්‍රතිපදාව කියලාත් කියනවා. අරණ ප්‍රතිපදාවත් කියලා කියනවා. සාමීචි කියන වචනේ සඳහන් කරනවා. ඒකෙදි කියනවා සංඝයා වහන්සේලා සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමිජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ කියලා මේ සංඝ ගුණයක් තමයි මේ සාරාණීය ගතිය. ඒකෙදි කිසිම තැනකදී පවතින පද්ධතිය නැත්නම් පවතින ආචාර ධර්ම පද්ධතිය විනාශ කරගෙන නම් අනිවාර්යයෙන්ම වෙනස් කරනවා. හැබැයි ඒකට තේරෙන්නේ නැති වෙන්න කරා. කවදාකවත් එහෙට මෙහෙට කලකොලොප්පම් කරන්න යන්නේ ඒක නිසා කියනවා පඬිතියෝ සමාජයට මේ එහෙ මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයත් එහෙ මෙහෙ පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කිය. එහෙ මෙහෙ කිරිල්ලක් මේක නෑ. තියෙන එකමයි දිනු කරලා දුන්නාට පස්සේ ඒ පද්ධතියක් දන්නේ මොකද උනේ කියලා ඒ තරමටම මේගොල්ලන්ට මේ පද්ධතියට සාමග්‍රිය හරහා අධිර සරුවච්චන් වහන්සේ සම්පූර්ණ පැවතිච්ච ඒ බ්‍රාහ්මණ ඉන්දියාවක් ඒකේ ඉන්න මේ සාරිපුත්‍ර ස්වාමීන් සාක්ෂි ඒ ඇත්තම තමන්ගේ අග්‍ර ශ්‍රාවකයන් බාටපත් කරගෙන අලුත්ම මතභේදයක් නිහඬ විප්ලවයක් මුද්‍රජනාචි ඇති කරා තාම යනවා තාම අවුරුදු 2600 ඊට පස්සෙත් යනවා ඒ සාමග්‍රිය කඩලා නෙවෙයි ඕනම ආගමක ඉතිහාසයේ ලේවලින් තර වෙලා තියෙනවා. බුද්ධ ආගමේ කිසිම තැනක මොනම හේතුවක් නිසාවත් එක මිනිසෙක්වත් මරලා ඇති වෙලා නැහැ. මේ මෑතකදී විතරක් ඔය නිබ්බානික රෙබෙලියන්ස්ලා කියලා පටන් අරගත්තා මේ මූලධර්ම වාදයක්. ඉස්ලාම ලෝකේ පළවෙනිම අවිගත් බෞද්ධ ත්‍ස්තවාදියා හිටියේ බංග්ලාදේශ. බොහෝම නිෂ්ක්‍රියව කටයුතු කරන හිටියා කඳුකර වලට වෙලා ඒ බංග්ලාදේශ වල පවතින දැඩි මුස්ලිම් බලය නිසා ක්‍රියාවත් උනේ නැහැ. නමුත් ඊට පස්සේ තායිවන්තයයි බුද්ධ ලංකාවයි බුරුමෙයි මේ ඊපෙරදා බැස්සට පස්සේ බහින්ද මාසයකට කලින් නිව්යෝක් මැගසින් එකේ දාලා තිබුණා ළඟදීම බෞද්ධ මිනිමරුම් වෙන්න පුළුවන් බෞද්ධ මූලධර්මවාදීන් වෙන්න පුළුවන් මෙන්න මේ වගේ සැලසුමක් කරනවා කියලා. ඒ කියන්නේ අර මෙතෙක් අපි අරගෙන ආපු ආගම පැතිරවීමේ යුද්ධයක් හෝ කුරුස යුද්ධයක් හෝ සුද්ධ යුද්ධ තිබුණේ මේකේ තිබුණේ සාමග්‍රිය අනේ සාමග්‍රිය බුදුරජාණන් වහන්සේ දීපු ඒ ක්‍රමය කිසිම ලෝකෙ මොනම ආගමකටවත් හිතා ගන්න බෑ. ඒ නිසා දැන් අවුරුද්දකට විතර ඉස්සෙල්ලා ආගම් 236ක් ලෝකේ තියෙන කට්ටියගේ සැසිවාරයක් තියලා හොඳම ආගම තෝරනකොට යුදෙව් ජාතිකෙක් කියලා කියුණා බුද්ධ ආගම තමයි පළවෙනි තැනට එන්න ඕනේ. ඒක යෝජනා කරලා පස්සේ ඒක ස්ථිර කරුවේ මුස්ලිම් ජාතිකෙක්. මොකද ඒ ආගමේ කිසිම දාසක රණ්ඩු සරුවල් නැහැ. අනික හැම එකම කරන්න ගියාම සුද්ධ යුද්ධ තියෙනවා, ජිහාඩ් තියෙනවා, තමන් මැරෙනවා, අනුන් මරනවා. මේක නෑ. ඒ නිසා මේ සාරාණීය ධර්ම යම් තැනක යනවනම් ඒ තියෙන සාමග්‍රීය ඒක මේ හිතා ගන්න බැරි අමුතුම ভাইබ්‍රේෂන් එකක්. එහෙම නැත්නම් අමුතුම කම්පන වේගයක් එකේ තියෙන්නේ. වැඩේ කරනවා. හැබැයි කිසිම කෙනෙකුට හිරියර කරමින් නෙවෙයි යන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට භාවනා වැඩෙනවා නම් යම් කිසි කෙනෙකු තුල මේ සාරාණීය ධර්ම වැඩෙනවා නම් ඒ කෙනාට හැම කෙනෙක්ම වෙන්නේ සහෝදරෙක් වගේ මිසක්කා මෙයා මරන්න ඕනේ මෙයා හදන්න ඕනේ කියන කතාවක් එන්න බෑ. ඒක නිසා ලංකාවේ ඒ තියෙන අද තියෙන සිංහල බුද්ධ ධර්ම කියන මේ රැල්ලත් එක්ක බලනකොට මම මේ කියනවා ටිකක් හරස් කැපෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ සිංහල බුද්ධ ධර්මයට ගරු කරලා කතා කරනවා නම් ඒ කෙනාට ප්‍රේම ප්‍රභාකරන්න වෛර මෛත්‍රී කරන්න බෑ. ප්‍රභාකරන් කියනකොටම ඇගේ මයිල් ඉස්මයිල් වෙලා හිටිනවා. කේන්තියක්. මරන්න ඕන, කණ්ඩ ඕන කියන දඟලන්න හදනවා. ඒක ලෙවල් ඇයි මේ කරන්න කියලා ආපම කියන සිංහල බුද්ධාම ලකේ. ඒකට මේ සාමග්‍රීය කතාවක් හෝ සාරාණීය කතාවකටත් ඒ තම තමන් හදාගන්න දේවල් නිසා ප්‍රභාකරන්ට වැඩි හානියක් එහෙම කතා කරන අය කරනවා. මේ හරියට තේරුම් අරගෙන බැලුවොත් එහෙම භාවනා පැත්තෙන් නැත්තම් මේ සාරාණීය ධර්ම පැත්තෙන් එහෙම නැත්නම් සාමග්‍රීය පැත්තෙන් බැලුවොත් ඒක මේ නිදහස් රටනේදී ලංකාවේ බෞද්ධයාතුලට දාපු එක විජයක ලේරත් කරන ධර්මයක්. ඉතින් ඒක පිළිබඳ වෙනම පරිශන ග්‍රන්ථ ලියවිලා තිනවා. බලනකොට පේන තියෙන එක ලංකාවේ මේ සුද්ධට විරුද්ධව කරපු හටන් නිසා අපිට ආපු ජවයක් කියලා. නෑ ඒක ඒ හා සමාන ජවයක් තියෙනවා මේ තායිලන්තෙත් තිබිලා තියෙනවා. සමාන ජවයක් බුදුමෙත් තිබිලා තියෙනවා. නැත්නම් තේරවාද රටවල් පහේම ඒ යුගයේදී අමුතුම දේශපාලන මුහුණු අරක් අරගෙන කියනවා බුද්ධ ආගම. ඉතින් ඒක මේ ආගමක් පිළිහෙනකොට එන හතරවෙනි මට්ටම කියලා කියනවා. ආගමක් පිළිෙන්නේ සමාජ ධර්ම වල ක්‍රමයකට පිළිෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව මේ ආගමක් වශයෙන් පිළිෙන ප්‍රධානම හේතුව ලාභ සත්කාර දිස්සම. මොනම ආගමකට හරි ලාභ සත්කාර වැඩි වුණා නම් ඒක ඒකාන්තයෙන්ම අන්තවාදී වෙනවා. ඒකාන්තයෙන්ම අනුන් කෙරෙහි විනිශ්චය කරන්න හදනවා. කිසිසේත්ම සාමග්‍රියක් නැහැ. ඒකාධිපත්‍ය බලෙන් ڇප්ප කරගෙන යන්න හදනවා. එතකොට ඉතින් ඒක අවසාන කොටස තමයි. භාවනා කරනකොට තේරෙනවා. භාවනා කරනකොට තමන්ට පිළිගන්න වෙනවා. සරුවච්චන් වහන්සේ විතරමයි අනිකුත් සියලුම ආගම් වලට කරු කරන්න තිබු එකම ශාස්ත්‍රුන් වහන්සේ. අනික කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමකට එහෙම කියන්න බෑ. ඒගොල්ල කිව්වේ අනිකුත් ආගම් වල ආයත ආත්මෙන් භාගයයි තියෙන්නේ. ඒගොල්ලෝ මරවට පෞසිද්ධ වෙන්නේ නැහැ. එමස මරලා හරි කමන්නේ මේ අපේ ආගමට ගත්තොත් ඒ ඒ ඒ පුද්ගලයාගේ මිනිය හොදන්න නැතුව වැළඳුවට කමන්නේ නැහැ. ඒ තරමටම ওই සුද්ධ ලියවිලි වල තියෙන දේවල්. මේ ਸਰවචනාංශ විතරයි දේශනා කළ තියෙන මේක සාමග්‍රිය හරහා යන්නේ. ඒක ඒකී ඒකී භාවාය සංවත්තති. ඔක්කොම එකම අවකගේ දරුවගේ ඒකීය ගතියකට එනවා භාවනා කරනකොට ඒකෙදි මෙන්න මෙහෙම කතාවක් කියන්න පුළුවන් මේ මේ මං කියන කාරණා ටිකක් ඉස්මතු කරන්න. මේ දවස්වල නැත්නම් මේ 2012 දී ලෝක විනාශ වෙනවයි කියලා කට්ටිය දවස්වල බෝධින් වහන්සේලා වටේ කරගුණා. දැන් නම් මතකත් නැහැ කට්ටියට ඒක. ඒ දවස්වල හරියට බෝධි පූජා තියෙනවා මේ වටේ කරකිනවා ලෝක විනාශ වෙයි කියලා. දැන් නම් ඊට අවුරුදු 4කුත් ගිහලා මතකත් නැහැ. කෙසේ නමුත් ඊට පස්සේ ඒත් එක්කම ඔය විකිලීක්ස් එහෙම නැත්නම් ලෝකේ තියෙන අත්‍යන්ත රහස් එළියට එන්න පටන් ගත්තට පස්සේ පේනවා නායකයෝ කොහටද මේ ලෝකෙ ගෙනියන්නේ කියලා. ඒගොල්ලන්ගේ න්‍යායපත්‍රය කොහෙද කියන එක දැන් දුප්පත් මිනිහා වුණා දන්නවා තාක්ෂණයේ දන්නවනේ. එතකොට පේන්න පටන් අර ගන්නවා දැනට තියෙන නායකත්වය වෙනස් කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නායකත්වය 100%ක්ම අන්දයි. අන්ධ પરම්පරාවක් යන්නේ නායකත්වය අරගෙන තියෙන හැම කෙනාම එක්ක තණ්හා මාන දික්ටි කියන තුනෙන් එකයි මේ කටයුත්ත යන්නේ. ඒ නිසා ඒක දෛවෝපගතව සිද්ධ වෙන දෙයක් කරන්න දෙයක් නැහැ කියලා. නමුත් මේකට එක ආටිකල් එකක් ලියපු නැත්නම් ලේඛකයක් ලියපු මිනිස්සෙක් කියලා කියනවා මේ විදිහට මුළු රටම මුළු නායකත්වයේම යමක්ම කරන්න බල ඔක්කොම අන්ධභක්තිකව යනකොට ඉතාම සුළු පිටිසක් මේ මම දැන් මෙතන කියන සතම් පාඩේ අරගෙන නැත්නම් මේ සතිය වගේ සතම් පාටයක් අරගෙන කාටවත් කෑකොසම් ගහන්න නැතුව ඒගොල්ලෝ පුළුවන් තරම් භාවනා කරනවා. භාවනා කරනකොට ඒ අයගෙන් පිට වෙන සාමතරංග නිසා මේ ලෝකයේ රත් වෙනක සීතල වෙනවා කිය. ඒ වගේම එහෙම ඒකට කොන්ෂස් සාමි කියන එක තමයි නම දාලා තිබුණේ. ඒ අය ලෝකේ කොහේ හිටියත් එකම පවුලකට බැඳිලා වගේ ඉන්නේ කියලා. ඒ ඒ අය පුද්ගලිකව දන්නේ නැති වුණාට ශක්තිමත් කණ්ඩායම අප්‍රමාද කණ්ඩායම වර්තමාන මොහොතේ ගත කරන කණ්ඩායම එකම අම්මගේ දරුවෝ වගේ එකම ජීව රුධිරයක් තමයි ඒගොල්ලන්ගේ ගමන් කරන්නේ. ඒ නිසා ඒගොල්ලන් අතර ඒකීය භාවයක් ඇවිල්ලා තියෙනවා. ඒ ඇත්ත දන්නේ තව අනික් රටවල කොච්චර පිරිසක් සතියෙන් ගත කරනවද කියලා. නමුත් ඔක්කොගෙම සංප්‍රයුක්ත බලය නිසා මේ ලෝකේ සාමය යම් ප්‍රමාණයකට රැකෙනවා කියලා. ඒ බුරුම ස්වාමීන් වහන්සේ ගාවට ගියාම <clears throat> ඒ ස්වාමීන් වහන්සේ දැන් ලංකාවේ ඔය කණ්ඩායම කන ගන්න ගියාම ඒ අර ඒ රටේ වැදගත් හාමුදුර කෙනෙක් විදිහට කියනවා. ඉතින් අපි ඔක්කොමලා මේ සතුටු වෙන්න පුළුවන් අපි ඔක්කොම මිනිස්සු. අපි ඔක්කොම මිනිස්සු. ඒ නිසා අපි ඔක්කොම එකයි. ඊටත් අමතරව බලපුවහම අපි ඔක්කොම ආශා කරේ. නිසා ඒත් එකයි. ඊටත් එහා බලපුවහම අපි ඔක්කොම බුද්ධාංගාරයි. ඒත් එකයි. අපි ඔක්කොම තේරවාද බුද්ධාගමනේ. ඒස බලන්න අපි කොච්චර ඈත හිටියත් අපි එකම කට්ටිය නේද කියලා පිටින් අත දා ගන්නවා බදා ගන්න ගතියක් තියෙනවා. පෙන්නනවා මේ අපි වෙන වෙන අම්මලාගේ දරුවෝ වුණාට වෙන වෙන මේ ඇදහිම් මට්ටම් තිබුණාට අපි ඔක්කොම එකයි ඒකලා යන දවසේ කියනවා ඔය අපි ඈත් වෙනවාද දැන් ඉතින් මුහුදු කරෙන් එහා පැත්තට යනවා හැබැයි සතිය වඩන තාක් අපි එකම අම්මගේ දරුවෝ වගේ මේ අප්‍රමාද රුධිරය සති රුධිරයේ තියෙන තාකල් අපි අතර බුදුම බන්ධනක් තියෙනවා කියන. අපි නැවතත් හම් වෙන්නේ සතිය. ඒක නිසා අපි කොහේ හිටියත් මේ සාරාණීය ධර්ම වැඩිවීමක් වශයෙන් අපි මේ කරන ඔක්කොම දේවල් එකතු වෙලා නාභිගත වෙන්නේ මේ සතිය වඩන දැනට නම් අපි දන්නේ නැති පුදුමාකාර සාමග්‍රියක් අපි දන්නේ නැති පුදුමාකාර ඒකී භාවයකට අපිපත් වෙනවා අපි කොයියම්මගේ දරුවෝ වුණා ඒ විතරක් නෙමෙයි ඒ සතිය හරහා අඳුනාගත්ත ඕනම කෙනෙක් ලේනෑයින්ටත් වඩා පුදුමාකාර බන්ධනයකට ඇති වෙන පටන් ගන්නවා ලේනෑකමටත් වඩා ඕනෑකම ඉන්න පටන් ගන්නවා ඒ නිසා කිසි පැකිලීමක් නැතුව ඒව බලව කියලා පෙන්ලා දෙන්න පුළුවන්. මේ බුදුජානනාංශේ පෙන්නපු සාරිපුත්‍ර සාංශ අපිට මේ පෙන්නන මේ සත්‍ය හරහා කරන මේ හික්මීම ඒක ඔය කියන ගරු කරන පිය කරන අනුන්ට සංග්‍රහ සිද්ධ වෙන කවුරක්වත් වෙහෙසකටපත් කරන්නේ නැති වාදයට නැගෙන්නේ නැති නැත්නම් වාද කරන දෙයක් නැති සාමග්‍රය ගැන දෙන ඒකී භාවයක් ගැන දෙන ධර්මයක් නිසා එක්කෙනෙක් පැත්තකට වෙලා මේ විදිහට අත හොල්ලන්න නැතුව කට හොල්ලන්න නැතුව එක තැනක ඉඳගෙන මේ සතිය වඩනවායි කියලා කියන්නේ ඒක නා සියලුම මානව වර්ගය වෙනුවෙන් ඒකෙ චිත්තක්ෂණයක් වෙන් කරලා අනේ මේ මිනිස්සු නොදරුවත්කම නොදරුවෝ වගේ නොදැනුවත්කමට මේ කාමයක් ඉස්සරහින් තියාගෙන පුදුමාකාර කැම්පිරිල්ලක් හඹරනවා මේ රූප බලලා ඉවරයක් නැහැ ශබ්ද අහලා ඉවරයක් නැහැ ගඳ බලලා රස බලලා පහස බලලා ඉවරයක් නැහැ හිතේ වල්බූත අදහස් ක්‍රියාත්මක කරලා ඉවරයක් නැහැ ඉතින් අනේ මේ මිනිස්සුන්ට කවදා හෝ මේ දැඟලිල්ල පොඩ්ඩක් නතර කරලා මේ සමගිය මේ සමාදාන එහෙම නැත්නම් මේ කියන සමාධිය වැටහේවා කියලා ඒ කෙනා ගත කරන හැම චිත්තක්ෂණයකම ඒ කෙනා දන්නේ නැහැ අපි කොච්චරක් මානවයට සේවයක් කරනවද කියලා. බැලුව බැලමට නම් පේන්නේ මේ මනුස්සයා නිකං කා දෙන දෙයක් කාලා වැත්ත කරලා අතක් පිට අතක් කොට තියාන මේ නිකං ඉන්නවයි කිය. මොකද අපිට උගන්වන්නේම අධ්‍යාපනයේ නටපල්ලා කියලානේ. පුළුවන් තරම් අපිව අවශ්‍යන එකනේ කරන්නේ. බ්‍රේක් dance දැම්මොත් කිනස් පොතට යනවා. වට්ටක නැතුන නැතුව දුරට නැතුන නැතුවොත් ඔන්න රටේ සම්මාන හම්බ වෙනවා. ජනාධිපති ගෙදෙට්ට ඇවිල්ලා සාතික දෙනවා. නටවන්න ඉන්න ඔක්කොම කට්ටිය. ඉතින් ඒ නිසා මේ වැත්ත කරලා බණ භාවනා කරන කෙනාට සලකන සැලකිල්ල ගැන ලොකු සාංශ ලියලා තියෙනවා. මේ ලෝකයා භාවනා පිස්ස භාවනා පිස්සයි කියලාලු සම්මානෙ දෙන්නේ. අඩු ගානේ කෙලපිරිච්ච පඩික්‍රමකට තරම්වත් සලකන්නේ නැහැ කියලා. එහෙව් සකල සිරින් පිරි ශ්‍රී ලංකාවක අහන්න දෙයක් නැහැ. ඒ නිසා කවුරු හරි සාරණී ධර්ම කියන්නේ මේකයි. මානවය වෙනුවෙන් මට කළ යුත්තක් තියෙනවා කළ හැක්කක් තියෙනවා. ඒකෙන් මම මිනිස්සෙක් වශයෙන් මට කරගත යුතු සේවයක් තියෙනවා කළ හැක්කක් තියෙනවා. ඒක මැරිලා නැහැ. සාසනේ තියෙනවා. මෙන්න මේ ටිකයි කළ යුත්තේ කියනවනම් සාරිපුත්‍ර සාංශේ වර්ගීකරණ කරන්නේ මෛත්‍රී වචී කාය කර්ම මතක තියාගන්න. කරන යමකදී පුළුවන් තරම් පරසත්තානං හිතානුභාව ලක්කනා කරන කටයුත්තකදී අනුගේ හිතසුව සලකන්න. වචනයක් කතා කරනවා නම් අනුගේ හිතසුව ගැන සලකන්න. හිතවිලක් හිතෙනවා නම් අනුන්ගේ හිත සෝගෙන සලකන්න. ඉතින් අද අපි කතා කරන්න හදන ගේදී කියනවා තථාරූපේසු සීලේසු සීල සාමාන්‍යගතෝ විහෙරති සක්වර්කචාරී ආවිචේව රහෝච. තමන් ඉන්න තැනක සීතලව ගත කරන, සભ્યත්වගතව ගත කරන, මහත්ම ගතියෙන් ගත කරන්නේ සීලාචාර වෙන්නේ කියලා. ඒ සීලාචාර වීම හරහා ඒ කෙනාටත් ඒ පරිසරයටත් මහ පුදුමාකාර අභයක් ලැබෙන්න පටන් ගන්නවා. අපි සීලේ කඩනවායි කියලා කියන්නේ සතෙක් මරනවා අභය නෙවෙයි දෙන්නේ බය. අපි වරකමක් කරනකොට සීල කඩනකොට වස්තුීමේට බයක් දෙනවා. ඒ වගේම කාමීච්ඡාචාරය කරනකොට ඒ කාමවස්තු හිමියට බයක් දෙනවා. වරුවෙන් කේලමෙන් ඉස්සචනේ පරිසවචනෙන් අනිශ්චිතතාවය ඇති කරන මනුෂ්‍ය හිතේ. ඒ වෙනකොට කවුරු හරි එක චිත්තක්ෂණයක් අදිෂ්ඨාන පූර්වකව හිතුවොත් මම මෙතෙක් කලන සංසාරේ මේ වගේ මට හිතසුව පිණිස මම දඩීමේ ගියා සත්තු මැරුවා මේ මේ දේවල් කරා මම ලදලද වෙලාවේ මේ මේ දේවල් හොරකම් කරා සූරකෑම කරා මම පුළුවන් තරම් ඉදurang පිනවන්ට කාමීත්‍යචාරය කරා බොරුව කේලම් හිසජන පාසවතෙන් කටේ තොලේ ගෑවෙන්නේ නැතුව කිව්වා දැන් මම මේ සාරාණීය ධර්මයක් වශයෙන් සලකලා මං මේ කයින් වචනෙන් වෙන මේ අකුසල් කර වළකින්න ඕනේ මම ඉක්මෙන්න ඕනේ කියලා ඒක හැබැයි දැනගෙන කෙරෙන්න ඕනේ සම්පජඤ්ඤයෙන් කෙරෙන්න ඕනේ. එහෙම සම්පජඤ්ඤයෙන් එක චිත්තක්ෂණයක් ගත කරනවා නම් ਸਰවචනන්සේ සඳහන් කරනවා ඒ කෙනාට රැස් වෙන කුසල් අප්‍රමෙයයි අපමානයි කියලා. ඒ මොකද ඒ එක මිනිස්සෙක් එක චිත්තක්ෂණයක සතුන්ව වරන්න ගන්න සංවේදීව නැත්නම් සවිඥානිකව සසංකාරිකව ගන්න තීන්දුව නිසා ඒ චිත්තක්ෂණයේ අබේ ලබන සත්‍ය ප්‍රමාණය ගණන් කරන්න බැරි යම්සේද ඒ තරමට මේ කෙනාට එක චිත්තක්ෂණයක් සිහියෙන් බුද්ධියෙන් යුතුව සිල් ලකිනවනම් අප්පමේය වූ අප්පමාන වූ කුසල් රාශියක් ලැබෙනවා ඒක ලැබෙන්නේ අභය වශයෙන් තමයි. එයාට යන යන තැන ඉස්සර සතුන් මරකොට යම් ආකාරයක අකුසල් රැස් වෙලා අකල් මරණ වලට යොමු වෙන්න සුද්ධ වෙනවද? දැන දැන දැන දැන සිල් රැක්කොත් එයාට අභයක් ලැබෙන්න පටන් ගන්නවා. අපි ඊයේ මතක් කරගත්ත විදිහට විශේෂයෙන්ම සතුන් මරලා Taman ඒක ප්‍රමාණ දන්න කෙනා බුදුහාමුදුරෝ පෙන්නන මේ බුදු කෙනෙක් පහළ වෙන්නේ පව්කාරින්න ගල් ගහන්න නෙවෙයි. ඒ සත්තු මරපු මිනිස්සු අපායට දක්වන්න නෙමෙයි බුදුහාමුදුර පහළ වෙන්නේ. ඒ සත්තු මරපු මනසට බණ කියලා. ඊට පස්සේ අභය දෙන්න මෛත්‍රී කරන්න සිල් ලකින්න කිව්වට පස්සේ සත්තු නොමරපු කෙනාට වඩා සත්තු මරපු කෙනාට සීලේ වටිනාකම වැඩි. සීලේ අර්ථය වැඩි. ඒ වගේම Taman නොමරා ඉතුරු කරන සතෙකුගේ තියෙන වටිනාකම සත්තුන් මෙතෙක්ක නොමර හිර කරනාට වැඩි වැඩි. එයාට හොඳට තේරෙනවා මෙන්න මේ තරම් මම දැක දැක දන දන සතුන් මරලා තියෙනවා මම මරන්නේ නැහැ. එක්ක බුදුන් නිසා, එක්ක ධර්ම නිසා, එක්ක සංඝයා නිසා, එක්ක සීල නිසා. ආන් මේ විදිහට යම් කිසි කෙනෙක් තමන් රකින්න සීලය මේ සම්පජඤ්ඤයෙන් යුක්තව කියන දැක දැක දන දන මේ රට්ටුන්ට බයේ දවල් මිකල් රැය දනියල සීලෙ නෙවෙයි. තමන් හිතට දැනගෙන කරනවා නම් ඒ සීලේ මේ එක චිත්තක්ෂණයක සරුවචනාංශ මේ වගේ පෙන්නලා කියන උඹට පෞරුෂත්වයක් තියෙනවා නම් උඹට කොන්දක් තියෙනවා නම් උඹට උඹ ගැන අනුකම්පාවක් තියෙන මේක පොඩ්ඩක් චිත්තක්ෂණේ දෙකක් කරන්න තුනක් කරන්න හතරක් කරන්න අඛණ්ඩව කරන්න. ගත්ත සිල්පදේ දිකට අඛණ්ඩව කරන්න පුළුවන් නම් එතෙන්දී ඒකේ නාමේ සාරාණීය ධර්මයක් හකින්නවා. ඒ සාරාණීය ධර්ම නිසා අර කියන විදිහට ප්‍රිය වෙනවා. ගරු කටයුතු තත්ත්වයටපත් වෙනවා. ඒක ලෝකයාර කරන සංග්‍රහයක් බවටපත් වෙනවා. වාදයක් නෑ කාටවත් කියලා දෙන්න යන්නත් එපා මරන්න එපයි කිය. මරණ කෙනා මරාගත්තාවයි. Taman පුළුවන් තරම් අවිවාදව ඒක කරා අවිහෙසාය සතු මරණ කෙනෙක් දිහාවත් බලලා නොදකින් කියන්නේ. සතුන් නොමරන්න තීන්දුවක් කරගත්ත මේ සත්පුරුෂයා අල්ලපු ගෙදර මිනිස්සයා එලිපත්te තියලා හතෙක් කපන වෙන්නේ නැති. නමුත් උඹ නොදකින් කියන්නේ නැහැ. මොකද එයා කරගත්තොත් එයාට තියෙයි. මම මරන්නේ නැති එක ගැන සතුටු වෙනවා. එතකොට ඒ කෙනාට මේ වාද කරන්න දෙයක්වත් නැහැ. ඒ මනුස්සයා සත්‍යෙම මරුවයි කියලා මගේ හිතට වෙහෙසකුත් නැහැ. ඒක තමයි අමාරුම දේ මේ සදාචාරවාදියාට. ඒ මනස හිතන්නේ මම මරන්න නැති නිසා මේ මේ හජ්ජි දවසට මුස්ලිම් මිනිස්සු සත්තු කපන්න බෑ. එහෙම නැත්නම් මේ කාලිකෝවිලේ පූජාවට දෙයියෝ පුදනකොට සත්තු මරන්න බෑ කියලා මම විශාල වෙහසක් ගන්නවා. මේ සීලය පිළිබඳව හොඳ සීබුද්ධියෙන් එහෙම නැත්නම් සම්පජඤ්ඤේ යුක්තව එහෙම නැත්නම් කුසලානි සීලානි කියන විදිහට නැත්නම් අධි කුසලයට කරගෙන යනකොට එහෙම වෙහිසක් වෙන්න දෙයක් නැහැ. මේ ලෝකේ කොහොමඩක්වත් ආහාර දාමේ තියෙන්නේ බලවතා ගෙහක්කේ තමයි දුර්වල මැවෙන්නේ. ඒක වළක්වන්න බෑ මේ අපි ලංකාවේ සතුන් මරණ නැති නීති ධර්මය නැත්තම් මොනවද මේ මා මා ගහතාය නීති ධර්මයි කියලා. මම දැක්කා බෝධින්නාංශට යහපැත්තේ මේ ත්‍රිකල රිලෙවේ කටුසෙක් අල්ලගෙන කනවා අයිස්ක්‍රීම් එකක් කනවා වගේ. කට ඇතුලේ නලියනවා. කාගෙන කාගෙන කාගෙන කාගෙන කාගෙන කාගෙන යනවා. ඉතින් ඒක බලනකොට හිතුණා මේ මිනිස්යාට මිනිස්යා නෙවෙයි හිලවට බණ කියන්නේ. පන්ති සමාදන් කරවන්නේ. ඊට පස්සේ අර යට ඉන්න කටුස්සට පාංශ කුල දෙන්නේ. පින් පමුණවන්නේ. මෙච්චර තමයි ලෝකේ කියන්නේ. අපි මේ මුස්ලිම් මිනිසෙක් ඔටුවේ කමනකොට නම් අපිට කිය හැකි මිත්‍යා දෘෂ්ටිකයි කියලා. ඒ අර පේන නිසා. නමුත් මේ ආහාර දාමේ මේ තියෙන වැඩපිළිවෙල බුදුවරු 1000ක් පහරුණත් නතර වෙන්නේ අපි මේකෙන් නම් වෙහෙස ගන්න අපිට හැම සතෙක් මරණ වෙලාවෙදීම මරණ වෙලාවෙදීම අපි පව් සමාදානයක් සිද්ධ වෙනවා. සීලේදී කියනවා එහෙම අවශ්‍යතාවයක් නැහැ අවිහෙසාය. වෙහෙස වෙන්න එපා සාමග්‍ය පිණිස හිටිනවා. ඒ නිසා කොයිම මොහතකාරී කාට හරි ශිල්පදයක් සීල රැකපන් රකින්න ඕන කියලා ගන්න මේ පළවෙනි චිත්තක්ෂණයේ මුළු ජීවිතේම පුදුමාකාර විප්ලවයක් ඇති කරනවා. කාටවත් හිතන්න බෑ. නිවන් දකින්නට වැඩි විප්ලවයක් කියනවා දුස්සීලෙක් සිල්වන්ත වෙන වෙලාවේ. නමුත් අභාග්‍ය කියන්නේ මේක ඉක්මනට මේ මනසට මතක නැති අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ පැවිද්ද ඉල්ලනකොට ශූරුවතට දීලා සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තාය ඉමං කාසාවං ගයත්වා පබ්බාජේත මං බන්තේ කියලා ගුරු ආමඳුරන්ට වාදින මේ සිවුර අරගෙන අනුකම්පා කරලා සසතුරුකින් එකලෝ වෙන්න අනේ මට මේ පැවිද්ද ලැබලා දෙන්නේ මම පැවිදි වෙලා ටික දවසක් යනකොට ගුරු ආමඳුරෝ මම පිටරට යන්න මට પાස්පෝර්ට් එකක් කරන් දුන්නේ නැත්නම් ඕන්න තරහ එනවා මට ඉංග්‍රීසි ඉගෙන ගන්න ටියුෂන් පන්තියකට යන්න නැත්නම් ඕන්න තරහ එනවා මට සෙල්ෆෝන් එකක් කරන් දුන්නේ නැත්නම් ඕන්න තරහ එනවා මේ මුල් දිවිසි මේ මොකක්වත්ම නැහැ මුල් කිවිසෙන් තියෙනවා පැවිද්ද දෙන්න කියලා. ඔන්නේ ඒ මොහොත අමතක වෙච්ච වෙලාව තමයි පැවිද්ද කෙලසෙන්නේ. පළවෙනි දවසේ මම ගුරු හාමුදුරන්ට වැඳලා ඉවරලා මේ සිල් ගන්නකොට කොහොමද මම ළඟ තිබුණේ අනේ මේ සිවුර රජකමකටත් වැඩි වටිනවනේ. ඒක ගත්තට පස්සේ ඕක අමතක වෙන නිසා තමයි අපි ඊට පස්සේ පැවිද්දෝ මේ අරක දියව මේක දියව කියලා අතපය විසිකර පෙරපාලියක්. ඒක දකින්නට හිතෙනවා අනේ මුන්දලාට මොකද වෙලා තියෙන්නේ කියලා. වගේ සීලයක් සමාදන් කරන පළවෙනි සිල්පදයට තමයි පෙළඹිලා පළවෙනි චිත්තක්ෂණයේ සීල රැකපැටි මතක් වෙනවා නම් ඒකත් ඇත්තටම අපිට නම්බුවක් නෑ ඒකත් බුදුහාමුදුරන්ගේ පුරුෂ ධම්මසාර්ථි ගුණයක්. ඊට පස්සේ ඒ පුද්ගලයා නැවත නැවතත් ඒක අඛණ්ඩව දිගට පවත්වන්න ගන්න ප්‍රයත්නයේ තමයි මේ සාරාණීය ධර්මයක් කියලා කියන්නේ. සීකටයුතු ධර්මයක් හැම පැත්තෙම රසවත්යක්. මේ දේ කරන්න කාටද මොනවත් අඩු තියෙන කියලා අහන්න බෑ. මේ ලෝකේ ඉන්න ඕනම කෙනෙකුට මේ දේ කරන්න මොනවද අඩු කියලා මොකක්වත්ම අඩුවක් නැහැ. නමුත් රට යන පැත්ත බලන්න. මෙච්චර ධර්ම කීදි මෙච්චර සාරාණීය ධර්ම කීදි රට කොහෙද යන්නේ කියලා බලන්න. එnde ende ende ende බ්‍රොයිලර් චිකන්ලා තාත්තමෙන් තුන් මාසේ දාන්න තාත්තම වෙන්න තිය චිකන් කෙනෙක් වුණාට පස්සේ ඌව කපලා දාන්න දෙන්න. මොකද දවස් 45න් චිකන් ගන්න පුළුවන් දැන්. ඒ නිසා හත් දවසේ දානතර ගන්න අමාරුයි. මාස එකමාර දෙක වෙනකොට මැරිච්ච තාත්තා වෙන්න ඇති. කප්පල දානට දෙන්න පුළුවන්. ඒක නැත්තම් එහෙම මට කියන්න කිව්වා මේ සැරේ මේ ධම්රි වේකට ගියාට පස්සේ මේ මාත්‍යා මට මෙහෙම කියන්නේ කිව්වා. මට දැන් මතක් වුණා ඒක. ඒ පහුගිය දවස්වල මේ මාත්‍යා ගියාලු මේ මුස්ලිම් කඩේකට කුකුළු ටිකක් නිදාස් කරා. තාරාවේ කුකුළොයි. ඊට පස්සේ ගියාට පස්සේ මිනිස්සයා කිව්වලු දෙන්න බෑ කියලා. ඊට පස්සේ කළා දෙන්න බෑ නම් මං ගන්නවා. ඊට පස්සේ කිව්වලු මේ දවස්වල සීසන් කියලා. ඇයි කියලාලු කටින පිංකම්. තම්බිලාට සීසන් බුදුරජාණන්සේගේ මේ උතුම් කටින පිංකම් නිසා. ශාංශ බණට කියන්නේ කිව්වා මේ. ඊට පස්සේ ගිහිල්ලා කුකුල ටික අරගෙන කිව්වලු මට ඕන නම් සල්ලි ගන්න කියපන්. මේක මේ අහවලාට ගෙනියන්නේ. ඊට පස්සේ නෑ සර් එහෙම ගෙනියනවා ඕන් මන් නිකන් මරලා දෙන්නම් කියලා. ඒත් මරන්න නෙවෙයි මිනිස්සු ගෙනියන්නේ නිදහස් කරන්න. ඊට පස්සේ කිව්වා අපේ මේ කටින පින්කම් වලට ඔයගොල්ලෝ මේ පොකට් අවුට් කරන සල්ලි නිසා කී දහහක් සත්තු මරනවා. හාමුදුරුවෝ ලයිස්තුවට ලියලා දෙනවා. මෙන්න මේ මේ ටික අදිනන්නේ කට්ට පින්කම දවසට රසමස උලක් ලැබෙන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා එවැනි දේවල් දැනගෙන අපි ඒවෙන් වළකිනවා නම් අපි අඩු ගානේ කියනවා මගේ බණකට භාවනාවකට ආපු වෙලාවේ අපි ඔය පැත්තකටලා පැයක් භාවනා හරියේ නැතත් ඒ පැයේ කයෙන් අකුසලයක් සිද්ධ වෙන්නේ වචනෙන් අකුසලයක් සිද්ධ වෙන්නේ ඒ පැයේ ඉඳගෙන හිටපු එකේ වටිනාකම කවුද සමාදන් වෙන්නේ කියලා බලන්න. මං ඉඳගෙන හිටියා මට පළවෙනි ධ්‍යානෙ ආවේ නෑ මට ධ්‍යාන හම්බුනේ නෑ මට මාර්ගඵල ලැබුණේ නෑ මට විපස්සනා ඥාන ලැබුණේ නෑ කියලා අපි මේ උඩ උඩ අතු අල්ලන්න හදනවා. මොන යකාටවත් තේරෙන්නේ නැහැ නේ gedara හිටියානම් ඔය පැයේ සතෙක් මරන්න නැතු හිටියයි කියලා කොහෙන්ද සාක්ෂියක් හම්බෙන්නේ කියලා. ඔය පැයේ බොරුවක් කියන්න නැතු ඉන්න පුළුවන් වෙයි කියලා. අපි මේ නෑදෑයොත් එක පුළුවන් වෙයි කියලා හිතන බොරු නොකිය පැයක් ඉන්න gedara. පිස්සු. බොරු ටෝංගරන් කියන්නේ. මුතුමි නෑදෑයේ සංසංගන ඉන්නවා කියන්නේම පචයක්. කරන හරියක් ජඩකම් තමයි කරන්නේ. ඒ නිසා භාවනාවට ඇවිල්ලා මොනවත් නොකර පැත්තකට හිටියත් පිංසිත වෙනවා. ඒ නිසා ඒ රකින්න සීලය අඛණ්ඩව කරගෙන යන්න නම් පොඩ පොඩ වැඩි කරගෙන දවසින් දවස දවසින් දවස වැඩි කරගෙන යන්න ඒක සාරාණීය ධර්ම කියලා කියනවා ඒක අචිත්‍රාණී ඒක අතනින් පැතරින් කැඩිලා තියෙන්න එපයි කියන ගත්තා මේක එක ආයත ශිල්පද අසබලානි දුර්ල වෙන්න දෙන්න එපා එහෙම නැත්නම් මේ මම පාටි එකට යනවා පාටි වෙලාවදී ටිකක් ආවට බිව්වට කමක් නැහැ ආවට පස්සේ සිල් සමාදන් වෙන්න පුළුවන් නේ කියලා අතරමැද මේක කබර වැටෙන්න දෙන්න එපා දුර්වල වෙන්න දෙන්න එපා මේක ප්‍රඥාවන්තයන් විසින් හොඳයි සාදු කියන විදිහට මේ ශිල්පදේ රකින්න බෑ අපරාමට්ඨව. අපරාමට්ඨව කියලා කියන්නේ මේ මම සිල් රකින්න මම සිල්වන්තයි, අනුන් සිල් රකින්නේ අනුන් දුස්සීලවන්තයි කියලා සීලේ පරාමර්ශණය කරන්න එපයි කියලා. ඒක තමයි හුඟක් අමාරු ඕනම කෙනෙක් සීලයකට ගත්තට පස්සේ අර පළවෙනි දවසේ මතක් කරා වගේ ඒ සිල්පද නිසා තමන් උසස් අනුපහත් එහෙම නැත්නම් අත්ුක්කංශන පරවම්බන කියලා කියනවා මම උසස් කෙනෙක් අනික් කට්ටිය පහත් කියලා සලකන්න පටන් ගන්නවා මේක හරි උග්‍රයි බෞද්ධයන් අතර බෞද්ධ හරියට හිතනවා අපි සම්මාදිට්ඨිකයි අපි උසස් අනික් කට්ටිය පහත් කියලා එහෙම නැත්නම් අපි මස් මාළු කන්නේ නැත්නම් සතුන් මරන්නේ කියලා ගත්ත ගමන් ඒ කෙනා නිකම්ම ඉහළ මට්ටමක් හිතා ගන්න පටන් අර ගන්නවා එතකොට ওই කියන ගරුකට යුතු බව පියකට යුතු බව සංග්‍රහය අවිවාදාය එන්නේ නැහැ සමස්මාලු කෑම නිසාම විශාල වාද. ඉතින් සම්මන් නිසන්වනේ ඉන්න වෙලාවේදී ඔය මස්මාළු කෑම පිළිබඳව කෑ ගහන මහත්ෙක් ආවා. ඉතින් පල්ලෙහා පිටියේදීම කෑ ගහන වුණා මට. ඉතින් එතන භාවනා කරන කට්ටිය ඇවිල්ලා මම කව එන්නේ එන්නේ උඩහට එන්නේ කියලා වාඩි කරගත්තට පස්සේ මම මේ ස්වාමීන් ස්තුති කරන්න ආවේ ඔබ වහන්සේලාගේ ස්ථානයේ මස්මාළු කන්නේ කොළේම ලියලා තිනවා මේක ඔක්කොටම කියලා දෙන්න ඕනේ අර කමේ මං කො මට දුන්නොත් නම් කනවා මහත්තයාර දෙන්නේ නැති නිසා කන්නේ නැහැ කිය. ඊට පස්සේ කේන්ති ගියා හොඳටම. මං කිව්වා අපේ දාන ලයිට්ුවේ නැහැ. ඒ වුණාට ඉතින් ඔය මුකුණු වෙන්න වල අරේ මේ කොකුපණු පිටර ටොං ගණන් තියෙනවනේ ගණන් කරලා යකන්නේ. කුකුළු පිටර නම් තඹපු ගාන කීයකි. ඔය කොලේක එක ඝනාංගලක් පස් පස්වල ඉන්නවලු කොකුපණුවේ මානව ජනගහනය තරම්. එතකොට එක මුකුණු වෙන්න කොලේ කොච්චර ඉන්නවද? ඇයි අපි තම්බලා කන්නේ? දන්නවද කියලා ඇහුවා. අනිත් එක බටු ගන්නකොට පණුව ගහපේක තමයි හොඳ ඒක. ජීව පණුවේ දෙන්නේ දෙකට කැපිලා බෙල්ල හරි කඳ හරි අපිට අහුවෙන්න ඉඩ තියෙන ඒක. ඕකට නටන්න බෑනේ මහත්තයෝ කියලා. නෑ නෑ නෑ නෑ එහෙම කතා කරන්න එපා සමාජය. එතකොට ඔබ වහන්සේ මේ සත්තු මරණ පැත්තට උදව් කරනවා. මම සත්තු මරණ එක වෙන මේකක්. නමුත් මොන මොකද්ද හෝල්සම් ෆුඩ් කියලා මොනවද තියෙන්නේ මේ ලෝකේ? ඔක්කොම තියෙන්නේ සත්තුනේ. ඒක නිසා ඕක කෑව නැහැ කියලා වෙනසක් ඇත්තේ නෑ මහත්තයෝ කියලා. කිව්වා ඉතින් මහත්තයාට කිව්වහම මොකද නහුතෙටම නැග්ගා. ඊට පස්සේ මං කිව්වා මහත්තයා ඇයි ආමං කවන්නේ ආවේ මොකටද කියලා. නෑ මට මෙතන භාවනා කරන්න ඕනේ. මං කව මහත්තයා කවදාවත් හරියන්නේ නෑ. එක පාට මොන දිහා බැලුවේ ඇයි කියලා මං කව මහත්තයාම එකක් කියන්නේ. මහත්තයාට පුළුවන් නම් කතා නොකර සුමාන දෙයක් ඉන්න ඔය ඔළුව පැලිලා මැරෙනවා මහත්තයා කියලා. අනුන්ට දේශනා දීලා දීලා දීලා දීලා සත්තු මරන්න එපයි කියලා අවින්ස කතා කරලා මහත්තයට අහන්න බණ අහන්න ශ්‍රාවක පිරිසක් නැති තැන දවසේ මහත්ත ඔළුව පැල්ලම නැහිනවා. පුළුවන් නම් සුමාන දෙයක් කතා නොකෙන්නේ කිව්වා ස්පෙෂලිස්ට් කෙනෙකුට සනීප කරන්න බැරි ලෙඩක් එනවා කියලා. ඒසිකව සාංශමාන කවදාකවත් අභියෝගයක් කරලා කවුරක්වත් දිනලා නැහැ. මං කව සුමාන දෙකක් ගෙදර කතා නොකර ඉවරෙච්ච දවසේ ඇවිල්ලා ඇප්ලිකේෂන් එක දාන්න මං ගන්නවා කියලා. බෑ ආවේ නෑ මහත්තයා. ওই මස් මාළු කන නොකන ඇත්තගේ කතාව වෙච්චර ඒගොල්ල මේක පරාමර්ශණය කරනවා. මේක අනුන්ට කියන්න හදනවා. ඒ සුදුහාමතුරු ගිහිල්ලා ජර්මන් ධර්ම දූතේ ඉඳද්දිත් ওই මහත්යම නෙවෙයි වෙන මහත්ෙක් ඇවිල්ලා කිව්වලු ෆ්‍රාන්ස් විශාල ජාතික මට්ටමේ ව්‍යාපාරයක් කරනවා මස්මාල් කෑමෙන් නැතර කරනවා මේකට ස්වාමීන් වහන්සේ තස්සම් කරන්න කියලා හමුදුරු ග්‍රීක් ජාතිකේ කොහොමද නෑ මම අසම් කරන්නේ නෑ නෑ ස්වාමීන් එහෙම කරන්න එපා ඔබ වහන්සේලාගේ මේ මේකට දෙන ඡන්දේ හරි වටිනවා අක්ෂර හරි වටිනවා ඊට පස්සේ කරන්නේ පස්සේ පසේගලම ප්‍රතිපත්ති වශයෙන් විරුද්ධයි කියලා. එහෙම කියන්න එපා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා විතරයි මේ ජීවමාන ප්‍රතිරූප මේ මස්මාළු කණ්ඩෙපයි කියන්නේ අනිහි ශාන්ත අසංගලි වසකල මහත්මයා මට කියලා දෙන්න ඇයි මහත්මයා මස්මාළු කණ්ඩෙපයි කියන්නේ කියලා එයා කනුලා ඊස්තුවක් කියලා කිව්වලු මේ සත්තු කපනකොට ලී ධාතු කිපිලා තියෙන්නේ ඒ නිසා මේ කැපිච්ච මරලා කන සතාගේ ආහාර ගන්න කෙනාගේ ක්ලේ ධාතුව කිපෙනවා. ඊට පස්සේ යාට ද්වේෂය පහළ වෙනවා වැඩි. ඒක නිසා මේ සතාවේ තියෙන කෙලෙස් මෙහාට එනවා කියන්නේ. ඉතින් අතින් අල්ලගෙන ඉස්සරහට ආවලා කිව්වලු මහන්සට ආලා නැත්නම් කිතුල් ගහ පේනවා කියලා. ඔව් කිව්වල. එතන පොල් ගහකුත් තියෙනවා පේනවා කිව්වල. ওই කිතුල් ගහේ රාබියොත් හරි පොල් ගහේ රාබියොත් හරි කෙලස් කරන්නේ කිතුල් ගහේ තියෙන කෙලස්ද කියලා ඇහුවා. පොල් ගහේ තියෙන කෙලස්ද? මස්මාළු කනවා වගේම රාබන කොටත් කෙලස් කරනවා. ගහේ තියෙන කෙලස් නෙවෙයි, ඒක තමන්ගේ කෙලස්. ඒ නිසා මේ මහත්යා කියන වාදේ එකටවත් මම කැමති නැහැ. කරුණාකරලා මහත්යා කොලයක් අරගෙන යන්නේ. මේ ඡාසිල් මම එක නිදර්ශනයක් මම ඉදිරිපත් කරේ. මේ සිල්ලා කියන හැම කෙනාම ඒක සීලයේ Tamanට කටුව තුනක් කරගන්න නැත්නම් කාඩ්බෝඩ් තුනක් කරගෙන අනික් අය ඉදිරිය කැපෙන්න කැපිපෙන්න පටන් ගත්තා කියන පරාමර්ශණය කිය. සීලේ රකින්න කියන අපරාමට්ටව අපරාමට්ටෝ රකින්නකොට සීල සාමාන්‍යාගතෝ hoti සියලු දෙනාම භාවනා කරන ඔක්කොම සමාන වෙන්න මිසක්කා ඒ උසස් වෙන්න නෙමෙයි සීලයක් ගන්න. භාවනා කරන්න ගියාම ඔක්කොම සමානයි. ඒකට දෙන වචනේ ශබ්‍රහ්මචාරි. සමගියෝ Brahmacharya රකින්න අය. ඒක නිසා නිසන්වනේදී ලොකු සංහසී ඉන්න කාලේ කියලා තියෙනවා <coughs> පින්නපාත වඩන වෙලාවේ වෘද්ධපටිපාටියට ඉන්න වැඩි හිටියාගේ පිළිවෙලට යන්න වැඩි හිටියා හමුතුරු නැත්නම් ඊගාව එක්කන වැඩේ කරන්න. අර යනකම් බලන් ඉන්න එපා. නැත්නම් මේක ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ. ලොකු හම්බ වෙනකම් කට්ටිය බලන් ඉන්න නිසා ඉන්නේ ඉතරහා ඉන්නේ කවුද යා කරගෙන යන්නේ. භාවනා කරන්න ගියාම ඔක්කොම එකයි. ඉතින් මේක හරි අමාරුයි. භාවනා මධ්‍යස්ථාන වල මේ ගන්න හදන පුළුවන් තරම් ඒතිෙද්දිත් එක එකන අයියා වෙන්න හදනවා. එක එකන අක්කා වෙන්න හදනවා. එක එකන පැහියා වෙන්න හදනවා. එක එකන ගරු වෙන්න හදනවා. ගරු වෙනවා මේ කෘත්‍ය කරන්න එහෙම තිබුණාට භාවනා ශේෂ්ත්‍රයට ආපුවාම ඔක්කොම එකයි. ආනේ ඒ අතින් අපි සමානාත්ම භාවය ඇති කරන්න මේ සීලය ගන්නවා මිසක්කා මේ සීලේ නිසා අඳින්න යන්න හොඳ නැහැ. ඒක හරීම අමාරු දෙයක් කරන්න. නමුත් මම දැකලා තියෙනවා මේ සාමාන්‍ය භාවනා නොකරන පිරිස් එක්ක ඉන්නකොට මේක හරි අමාරුයි. නමුත් භාවනා කරන්නන් අතර ඉන්නකොට විශේෂයෙන්ම විපස්සනා භාවනා කරන අතර ඉන්නකොට ඔක්කොම අතර සහෝදරකමක් එන්න පටන් ගන්නවා. එකම අම්මගේ දරුවෝ වගේ. ඒ නිසා යම් හේකින් මොනම දෙයක් හරි මම උසස් හෝ පහත් හරි කියන අදිමානේ හෝ අවමානේ හිතට ආවොත් එයා ඒ පිරිසට උගුරේ හිරවිච්ච දෙයක් වගේ හරි වෙහෙසක් ඇති කරනවා. පිරිසේ තියෙන සමගිය යන ගමන හරිම බාධායි. ඒ නිසා අපි ශීලයේ අතින් ගන්න ඕනේ. ශීලයේ ඇති කරගෙන තියෙන්නේ ජරුදර කාලේ යන බරකරත් එක, කල්වල පාරක ජරුදර කාලේ යන බරකරත් එකට දාපු ඉන්දරු තෙල් ටිකක් වගේ, ලීහිස්සියක් වගේ පිරිසතර සාමග්‍රී ඇතිවීම පිණිස මිසක්ක ශීලයේ ගන්න එපා. වරද ගත්තොත් ඒකට කියනවා අසත්පුරුෂ ශීලය කියලා. සත්පුරුෂ ශීලයට එනකොට ඒක අපරාමත්ත වෙන්න ඕන. ඒ මේක පස්වෙනි කාරණා, හයවෙනි කාරණාව වශයෙන් සාරිපුත්‍ර සාංශය සඳහන් කරන්නේ දෘෂ්ටි වශයෙන් අපි එක එක අම්බලාගේ නිසා අපිට එක එක යම් යම් දෘෂ්ටි තියෙනවා. මට ධම්මික හඳුරෝ කියලා දුන්නේ හැම දෘෂ්ටියක්ම මිත්‍යා දෘෂ්ටියක්. අපිට අවශ්‍ය කරලා තියෙන කිසිම දෘෂ්ටියක් නැති වෙන තැනට. ඒ කියන්නේ දෘෂ්ටියක තියෙන දෘෂ්ටියක් කියනවා මම දෘෂ්ටිගත නැහැ. දෘෂ්ටිකෙන් දැකීම තියෙනවා මට. නමුත් ඒක අල්ල බදා ගන්නෑ. ඒ නිසා බුදුචාන්නාංශයට යම් යම් දෘෂ්ටි දාන්න නැත්නම් බුදුන්සේගේ මොන දෘෂ්ටියද ඉන්නේ කියලා අහන්න විවිධාකාර ප්‍රශ්න විවිධාකාර විදිහට මතු කරා. සරසක මට දෘෂ්ටිය තියෙන. දෘෂ්ටි කියන්නේ දැක්ම තියෙන. නමුත් දෘෂ්ටිගත නැහැ. මම මේ කිසිම දෙයකට ඇබ්බැහි වෙලා මෙත්ැහි වෙලා නැහැ. අන්න එවැනි දෘෂ්ටියක් තමයි අපිට අවශ්‍ය කරලා තියෙන අවසාන වශයෙන්. එතෙන්ට යනකම් අපි ඉතින් එක එකනාගේ රුචර්ජ් කන් දෘෂ්ටි තියෙනවා. අන්න ඒ දෘෂ්ටි අපි අතර තියෙන මේ සමගිය නැති කිරීමට අපි අතර තියෙන සාමග්ගිය නැති කිරීමට ඇණයක් වෙන්න දෙන්න එපා උදැල්ලක් වෙන්න දෙන්න එපා කොක්කක් වෙන්න දෙන්න එපා ඒ නිසා Taman ළඟ තියෙනවනම් යම් කිසි කෙනෙක් එක්ක මතවාදයක් ඒක මගේ දුර්ලකමක් භාවනා කරන්නෙක් වශයෙන් මට ඒ අනුව හැඩ ගැහෙන්න බැරි කම මිස් කියනවා මිසක්කා අපි කවුරුත් එක්ක වාදපතේට ගිහිල්ලා එයාව බොරු කරන්න එයාව පාවල පාග ගන්න උත්සාහ කරන ගත්තොත් මේ භාවනා කරන්න කියලා සතුරු හදාගන්න. මේ තේරවාද බුද්ධ ආගමේ මහායාන බුද්ධ ආගමේ ඔය වාදී අතින් වෙනසක් තියෙනවා. තේරවාද බුද්ධ ආගමේම වාද කිරීමක් නෑ හැබැයි හීන් නූලෙන් තමයි හැම වෙලාවෙම සුද්ධියක් ඇති කරනවා. මහායාන බුද්ධ ආගමේ කෙලිම වාද කරනවා. අවුරුදු 9ක් ඒ කට්ටිය ඕනම කෙනෙක් වාදයෙන් පරද්දන්න තර්ක කිරීමේ ක්‍රමයක් කරනවලු. ඒ නිසා මේ මහායාන බුද්ධ ආගමේ දක්ෂ කෙනෙක් හිටියොත් එයා උත්තර දීපු නැති ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. හැම ප්‍රශ්නයක්ම මට ඇහිලා තියෙන හැම ප්‍රශ්න උත්තර දීලා තියෙන එකට සම්මත උත්තරයක් දානවා. ඒ නිසා ඒගොල්ලොත් ඒක කතා කරලා බේරෙන්න බෑ. ඒ නිසා නමුත් තේරවාදෙත් තියෙනවා ඒ වගේම ක්‍රමයක්. හැබැයි මේක බොහොම නිහඬව පවත්තා. ඒ නිසා වාද වාදයටත් වැඩිය මෙතන දෘෂ්ටි ගත්තාම ඒ දෘෂ්ටි දෙගොල්ලක් අතර රණ්ඩුවක් ඇති වෙන්නේ නැති වෙන විදිහට සබ්‍රක්‍මචාරීන්වත් එක්ක ආවිචේව රහෝච එලිපිතත් රාත්‍රියේදී නැත්නම් ඉස්සරහත් පස්සේදී දෙකේදීම මතවාදී ගැටුම් ඇති කරගන්න එපයි කියලා. ඒ මොකද එතකොට වෙන්නේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාගේ සමගිය තියෙනවනම් තපස ලේසි. සමග්ගාන තපෝසුකෝ. දෘෂ්ටිගත වීම නිසා දෙදෙනෙක් අතර වාදයක් හටගත්තොත් ඒ වාදය කොච්චර සපහසුවට ආසනේ වාඩි වුණත් අරමුණට හිත දැම්මත් ආනපානේ මතු වුණත් නිකන් කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ අර වාද ප්‍රශ්න ආත්ම සංඥාවකට වැටිලා අර පුද්ගලයා නැත්නම් අර වාදයේ පුද්ගලව වර්පණය කරලා ගැටුම තමයි ticketම යන්නේ. ඒ නිසා ඒ එක එකනා ළඟ වාද තියෙනවා. එක එක ළඟ දෘෂ්ටි තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් Taman දැනගන්න ඕනේ මේ එකක්වත් පටලවා ගන්න නැතුව පිරිසක් එක්ක යනකොට Taman ළඟ තියෙන දෘෂ්ටිය කාටවත් බාධා නොවන විදිහට කරගෙන යනවා කියන එක හරිම අමාරුයි. මම ඇත්තටම සතුටු වෙනවා ওই වේලුවන ධම්ම ගෲප් එකේ තියෙන කාලේ ඔය මේ යුනිවර්සිටි එකේ ඉන්න කාලේ මේ වැඩිමහල්ලෝ ඇසුරු කරනකොට එයා කොහොමද දන්නේ මගේ ඔළුවට දාලා තිබුණේ කිසිම තැනක වාදයකට යන්න එපා ඕන කෙනෙකුට දිනා ගන්න දෙන්න. එතකොට Tamange හුදකලාව ලැබෙනවා. එහෙම නැතු අපි මොකේකට හරි මතවාද වලට ගිය ගමන් අපිට අර ඉතාම ආයාසයෙන් උපයන්න තියෙන හුදකලාවක් නැති වෙනවා. හිතේ සාමෙත් නැති වෙනවා. විවේකයක් නැති වෙනවා. විස්රාමයක් නැති වෙනවා. ඒ කෙනාට භාවනා කරන්න ගියාට පස්සේ භාවනා හිත අරමුණ තැම්පත් වෙනකොටම අර ඔක්කොම දේවල් පටලැවෙන්න පටන් ගන්නවා. ඒක නිසා ආය දැනගන්න ඕනේ ඒවා ආගන්තුක උපක්ලේශ. මේ ආගන්තුක ක්ලේශ පැත්තක තියලා හිතේ ප්‍රകൃතිය හිතේ කියන මේ ප්‍රභාස්වර ප්‍රകൃතියට යනවා මිසක් මේ පිටින් ගෑවිච්ච අපේ පරිසරයෙන් අපිට ලැබිච්ච අපේ සංස්කෘතියෙන් අපිට ලැබිච්ච අපේ ඌරුවෙන් අපිට ලැබිච්ච මේ తాවකාලික දේවල් අපේ යථාභෝධයට බාධා වෙන විදිහට වැඩ කරන්න ගත්තොත් අපි හැමතැනම ගැටුම් ඇති කරගන්නවා. ඒක නිසා යම් කිසි ගැටුමක් තියෙනවනම් ගිහිල්ලා කතා කරලා ආපත්‍ය දේශනා කරලා කියලා ඕනි ගාණක් දෙන්න. සාමයේ වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න. ඒක නඩ වඳින්න ඕන වඳින්න ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒකල කියන්නේ මට ගැටුමක් මොනක්වත් ඕනේ කරන්නේ මේක තමයි ස්වභාවය. ඔයාට ওই මතේ තියෙනවා. අපිට මගේ මේ මතේ තියෙනවා. අපි දෙන්න අතර ගැටුමක් වෙන්න ඕනේ නැහැ කියලා. එතකොට Tamange වැත්තෙන් ලොකු පිරිසුදුකමක් කියනවා. මේක ඔය ditthi visuddhiyata පස්සේ එන කාංකා විතරන විසුද්ධියට ඒ කියන්නේ හිතේ සැක සංඛා දුරු කිරීම පිළිබඳ විසුද්ධියට ඉතාමත්ම තදින් බලපානවා. එහෙම නැති වුණොත් එහෙම අපට අපේ හිතේ කෙලෙස් අඩු වෙනකොටම අර පරණ වෛර කෝන්තර මතුවෙන්න පටන් ගන්නවා. ඒවට කියනවා psychological wounds කියලා. අපේ ඇති යටිපහුවෙච්ච යම් යම් බීතිකා තියෙනවා, භ්‍රාන්ති තියෙනවා. ඒවා මතුවෙන්න පටන් ගන්නවා. ඒ මතුවෙන්න පටන් ගත්තාම Taman දන්නේ මේ භාවනා අරමුණ පැත්තක තියේදී කතන්දර ගොතාගෙන ලඳු ගානේ හිත යනවා. ඉතින් ඒ හිත ගිහිලා ආපහු ආවට පස්සෙත් අරමුණට පශ්චාත්තාපය ඉතුරු වෙනවා. ඉතින් මේක නා දන්නවනම් මේක එකනත් එක්ක ඇතිවෙච්ච මතවාද ගැටුම් නිසායි මගේ හිත මේ පාරෙන් පිට පැන්නේ. ඉතින් ඒක ස්වභාවයි. ඒක මගේ දෝෂයක් නිසා කියලා හෝ පශ්චාත්තාපයට කරුණු කරගන්න නැතුව ඒක සමාව දීලා මේ මොන මතවාද තිබුණත් මොන ගැටුම් තියනත් මට මගේ හිත අරමුණට ගන්න පුළුවන්කම දන්නවා නම් ඒකට තමයි මානවයිච වාස්කම කියලා කියන්නේ. භාවනාව කොච්චරක් භාවනා කරන්න වෙයි දන්නේ අපිට අප්‍රියමනාප අරමුණක් ආවට පස්සේ ඒ අප්‍රියමනාපකම අරමුණෙන් වෙන් කරලා දැනගන්නවා කියන එක. ඒක හරීම අභියෝගයක්. අපිට භාවනා කරගෙන ඉන්නකොට කෙනෙක් කහිනවයි කියලා හිතමු. එතකොට මේ හොඳට සමාධි වෙලා හිටපෙන්නාගේ හිත කැළඹිනවා. කැළඹිලා තමගේ අරමුණෙන් හිත එහෙමේ වෙලා එකිනා අර කැස්ස සද්දේ නුරුස්නා ගතියටපත් කරනකොට ඒ මනුස්සයා ආයසරයක් එහෙම කැස්සොත් ඉතින් හිතින් බනිනවා. ඊටත් පස්සේ ගැස්සොත් ගිහිල්ලා කන රත් වෙන්න ගහන තරමට දිගින් දුරට දිගින් දිගට යනවා. අන්න ඒ වගේ වෙලාවදී මේ කැස්ස කරදරයක්ද නැත්නම් භාවනාවට සාධකයක්ද බාධකයක්ද කියන ප්‍රශ්نයෙන් තමයි සලකන්න බලන් පටන් අරගත්තොත් දීපුෂාඩෝ ස්වාමීන් වහන්සේ කියනවා අපි සබාවක ඉඳගෙන භාවනා කරනකොට එතනින් ඉන්න කෙනෙකුට මොකක් හරි උගුරේ අමාරු නිසා කැස්සක් ආපුවාම එතන මේ ඉන්න භාවනා ඉන්න තව කෙනෙකුට කේන්ති ගියා නම් එයා මේ පුද්ගලයාට ආත්ම ආත්ම වශයෙන් කැස්ස බාර දීලා අරුව තමයි කැස්ස නැත අරකි තමයි කැස්ස කියනවා වෙනුවට මට තියෙන සතිය කැස්සරත් කැඩෙනවට මේ සතියක් නේ කියලා දැඩිසේ භාවනා කරලා ඒ කැස්සම Tamanට අභියෝගයක් කරගෙන දවසක Tamanට කැස්ස තියෙද්දි භාවනා කරන්න පුළුවන් තත්ත්වයට සතිය දිනු කරගන්න පුළුවන් වුණොත් එතකොට වේවසයඩ ස්වාමීන් කියනවා අර කෑපු සාම මනුෂ්‍යා කරේ ප්‍රසාද ජනක හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ මනස නිසා තමයි මම දැනගත්තේ මට මෙතෙක් කල් තිබුණේ කැසරත් කැඩෙන සතියක්, යක්සරත් කැඩෙන සතියක් කියලා. ඒ මනස නිසා මට අද කවුරු හරි කැසට බාධා වුණේ නැහැ කියලා. හැබැයි යටින් වරහන් ඇතුලේ ඒ ශාංශ පිළිලා තියෙනවා. ගිහිල්ලා එමිණට ඒ මනසට ස්තුති කරන තරම් අමන වෙන්න එපයි. හිතින් ස්තුති කරපම ඇති කියලා. මට මේ පන්දිවිඩේ ආවේ මේකෙන් කියලා යන්න ඕනේ නැහැ. අනිත් වගේ භාවනාවේදී පේන්න පටන් අර ගන්නවා අපි මෙතෙක් හැම ප්‍රශ්නයක්ම ප්‍රශ්නයක් බවට පත් කරගත්තේ පුද්ගලාරෝපණයක් ඇති කරලා ආත්ම සංඥාවක් දාලා. ඊ ආත්ම සංඥාව යන්න ප්‍රධාන වශයෙන් බලපානවා ඒ දුක්ටි ගතිකයෝ ඒ මේ එක එකනා මේ දෘෂ්ටි ගතිකයි කියලා කියන එක. ඒක යා දෘෂ්ටියක් වශයෙන් දකින්න මා දෘෂ්ටිගත වෙලාම ඉන්න ඕන. එහෙම නැත්නම් මට කවදාකවත් දකින්න බෑ. මයිලක තියෙන අදෘෂ්ටිය නම් මට පුළුවන් ඕන කෙනෙක් එක්ක සාමග්‍රීව කටයුතු කරන්න බැරි නම් ඒක මගේ දුර්ලකමක් විදිහට කියනවා. කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනවා මේ දස සංයෝජන ධර්ම කියලා කියන්නේ හැකිලි ඒව නිකන් බිලිකොක්කු වගේ. ඉති මොනවා විශ් කරත් බිලිකොක්කට ගියාම පැටලෙනවා. ඉතින් භාවනා කරනකොට වෙන්නේ බිලිකොක්ක දික් වෙන්නේ. ඉදිකට්ටක් වගේ. ඉදිකට්ටේ මොකොත් පැටලෙන්නේ. ඉදිකට්ටේ මොනවා දැම්මත් පැටලෙන්නේ මේ බිලිය කියනවා කොක්කයි බිලියයි දෙකක්. ඒක දැම්මට පස්සේ තමයි <clears throat> මොකක් හරි පැටලලා ඉන්නේ. අනිත් පැත්තෙත් බීලියක් හරි කොක්කක් හරි තියෙනවා නේද පැටලෙනවා. Tamangeට මෙහෙම දිගෑරිලා නම් මොකක්වත් පැටලෙන්නේ නැහැ. ඉතින් ඒකට උපමා කතාවක් තියෙනවා. මිනිස්සෙක් හතරවන් හන්දියක තියෙන නගරයක් ගාව තියෙන වතුර කඩකට බිලි කොක්කක් දාගෙන ඉන්නවලු. දාගෙන ඉන්නකොට මේ වරින් වර උස්සලා බලනකොට මිනිස්සුන්ට පේනවලු ඉදිකටක් ගැට ගහලා තියෙන කියලා. බිලි කොක්කක් නෙවෙයිලු. ඊටසේ ගිල්ල තට්ටු කරලා ගලු මිනිස්සු ඕකට මාළු අහුවෙන්නේ නැහැ. මේකට බිලිකොක්ක ගැට ගන්නවා. ඊට පස්සේ මූණ දිහා බලලා ආයෙත් දාගෙන පැය ගාණක් ඉන්නවා. ඒ වරින් වර උස්සලා බලනවලු පිටි කට්ටලු තියෙයි. ඊට පස්සේ අර මිනිස්සු ගමේ ඉන්න මිනිස්සු ඔක්කොම නගරයේ මිනිස්සු ගිහිල්ලා කිව්වලු මේ පිස්සු කියලා කියන්නෙම නැතුව අයිසිමේ ඉදි කට්ටට මාළු අහුවෙන්නේ නැහැ. බිලිකොක්කක් දානවා. මේ මිනිස්සු උස්සලා බලලා ආයෙ දාගෙන ඉන්නවා. ඊට පස්සේ ගිහිල්ලා ග්‍රාම සේවකට කිව්වලු. ග්‍රාම සේවක ගිහිල්ලා කිව්වලු මේ ඔබතුමා මේ ටික කාලයක් මේ කරනවා කියලා ආරංචි මට මිනිස්සු ඇවිල්ලා කම්ප්ලේන්ට් එකක් දැම්මා මේ බිලිකොක්කක් දාන්න උකට ඉදිකට හරියන්නේ නැහැ කියලා. ඒත් ගානක් අරගෙන දාගෙන ඉන්නවා. ඒසේ ග්‍රාමයේ ගිහලා දිසාහමඳුරණ කිව්වා. දිසාහමඳුරත් අස්සෙ පිටින් ඇවිල්ලා කිව්වලු මේ මිනිස්සු මේ මේ කී දෙනෙක් කිව්වද? ඔය කිව්වට ඔය ඉදිකටට මාරුවක් වෙන්නේ නැහැ. බිලිකොක්ක දාන මිනිහා බල්ලා කරපන් හිටියා. දිසාහමඳුරෝ කියලා මහදිසාපතිට කිව්වා. මහදිසාපතිට ඇවිල්ලා ඒත් නැති. පස්සේ මහදිසාපති කියලා රජුරවන්න කිව්වා. මේ රාජ්‍යරෝ පෙරහැරින් ඇවිල්ලි ඉවරලා අර බහැලිවල කිව්වලු මේ මගේ රාජ්‍යයේ මේ වගේ වැඩක් කරන ඉතින් පොඩි දේවල් වුණත් මට ආරංචි වෙනවා. මට මෙන්න මේ නිලධාරි ඔක්කොම කියලා කියනවා. මේ ඉදිකටට මාළු අහුවෙන්නේ නැහැ. තහනන බීකොක්කක් දාන්න කියලා. අර මෙහෙම කළකොළු මේ මාළු අල්ලන්න නෙවෙයි රජෙක් අල්ලන්න දාගෙන හිටියේ කිව්වා. ඉදිකටට රජු අහුවෙන්නේ. බිලිකොකට අහුවෙන්නේ සිනිගහන සිනිවද සිනිගඳ ගහන මාළු විතරයි. ඒ නිසා අපේ කොක්කට අහුවෙනවා අහුවෙන හරියක් මතක තියාගෙන ඉන්න කොක්කට අහුවෙනවා නම් අහුවෙන්නේ සුනිගඳ ගන්න මාළු. ඉදිකට දාන්න අහුවෙනවා අහුවෙන රජෙක්. ඒ නිසා වාද විවාද වලට පැටලෙනවා නම් මතක තියාගන්න අපේ පැත්තේ කොක්ක නම් පැටලෙනවාමයි. අපේ පැත්තේ කෙලින් නම් ඕන කෙනෙකුට කියන්න බලන්න මේ කෙලින් කළ තියෙන ඉදිකට්ටකට පටලවන්න කියලා මොනවද? කද්දාවත් පැටලෙන්නේ. සර්වඥාන්සේ සඳහන් කළා කියනවා ඉදිකට්ටක් කෙලින් කියලා ඒකට අබහුරක් වක් කරන්න කියලා. වැලිය අහුරක් වක් කරන්න කියලා. කවදා හරි ඉදිකට උඩ අබෑටයක් බැලන්ස් වෙයිද කියලා. කවදා හරි කෙලින් කරපු ඉදිකටක් උඩ වැලි දැම්මොත් බැලන්ස් ඒ වගේ සතිය පවත්වාගෙන යනවා නම් අපි ඒකේ අනිවාර්ය අංගයක් තමයි මේ දෘෂ්ටි. ඒ නිසා අපි දැනගන්න ඕනේ කිසි කෙනෙක්ගේ ගැටුමක්. එහෙම නැත්නම් කිසි කෙනෙක්ගේ ගහපා දීමක්. එහෙම නැත්නම් මේ මම මේ කියන දේ අනුන්ට මේ කියලා දෙන්න උනන්දුවක් කොහේ හරි කොනක තියෙනවනම් ඒකට අපිට කියන්න බෑ සම්මා සතිය කියලා. ඒකෙන් තියෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රය. ඒ න්‍යාය පත්‍රයට අහු වෙනවනම් කවුරුරි අහු වෙන්නේ ඒ වාගේම ලාමක න්‍යාය පත්‍රය තියෙන කෙනෙක්. ඒ නිසා භාවනා කරගෙන යනකොට අද අපි කතා කරපු මේ සීලය පිළිබඳව හෝ දෘෂ්ටි පිළිබඳව ගන්නකොට ඒ වගේ අංග සම්පූර්ණ කවුරක්වත් නැහැ. හැම කෙනාගේම අඩුපාඩුකම් තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ අනුන්ගේ අඩුපාඩුයි තමන්ගේ අඩුපාඩුයි භාවනාවට බාධාවක් කරගන්න නැතුව මේ ලෝකේ විෂම දෙයක් අන්නේ විෂම ලෝකේ සමහිත පවත්තන්න නම් මේ දැනගෙන මේ අනුන්ගේ සීනි කිරණයි කියන එක උන්ට මේ අනුන් කරන වැරදි වලට හිතනක් කරගන්නවා කියන එක තියෙන තාක්කල් යම් කිසි කෙනෙක් තුළ තියෙනවට වැඩි කියන කියනම Taman තුල ඒක තියෙන බව දන්නේ නැති තාක්කල් ඒ මනුස්සයාට මුළු ලෝකෙම මහ විශාල ගවරවලක් නරාවලක් යම් කිසි කෙනෙක් දන්නවනම් මේ ලෝකේ නැවත එන්න තරම් වටින මගේ කියා ගන්න වටින, ගෙවදින්න වටින, රිංග ගන්න වටින මොන්නම දෙයක්වත් නැහැ. එහෙනම් එයා දන්නවා එයා හසුරවන්නේ අත ගන්න. ඒකත් එක්ක අල්ලගන්න පැත්තට නෙවෙයි කෝල්ල කපන්න ඉස්සලා අතේ පොල්තෙල් ටිකක් ගා ගන්න වගේ අතාරින පැත්තට නම් ඒ කෙනාගේ වැඩ පිටු පිළිලා දකින්නකොට නම් වෙන්නේ හරීම ආත්මාර්ථකාමී වැඩක් වගේ. සමාජ යුතුයකම් කලකන්නේ නැහැ, රටේ තියෙන දේවල් බලන්නේ නැහැ, ඔය කැලේට රිං වෙලා භාවනා කරනවායි කියලා. නමුත් ඒ මනුස්සයා තුළ විතරයි සාරාණීය ධර්ම වැඩෙන්නේ. එයා තුළ විතරයි ප්‍රිය භාවයක් ඉතුරු වෙන්නේ. එයා තුළ විතරයි ගරු භාවයක් ඉතුරු වෙන්නේ. එයා විතරයි ඇත්තටම ලෝකයට සංග්‍රහ කරන කෙනා. එයා විතරයි විවාදයකට අවිහෙෂාය පිණිස පවතින සාමග්ගිය පිණිස කටයුතු කරන නිසා භාවනා කරන්න යනකොට උඟෝ දෙනෙක් දොස් කියනවා. තනියම නිවන් දකින්න හදනවා. මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි මේ පැත්ත කරලා නිවන් දකින්න හදනවා කියලා. ඉතින් ඒක නිකන් සමාජයෙන් පැන යාමක්. එහෙම නැත්නම් කරහැර යාමක් විදිහට තමයි සලකන්නේ. නමුත් මේ කෙනා භාවනා කරාට ගල් වෙනකට වෙලා හැං ගහක්කට භාවනා කරත් එයාලඟ සාරාණීය ධර්ම වැඩෙන්න නම් එයා අසුරු කරන සමාජයත් එක්ක අනිවාර්ය ගණිතනක් තියෙනවා. අපි හිතුවට කොච්චර හොඳ ගුරුවරයෙක් හම්බෙලා කොච්චර හොඳ කර්මස්ථානයක් හම්බෙලා කොච්චර හොඳ කුටියක් හම්බෙලා තනියම භාවනා කරලා නිවන් දකින්න බෑ කියන එකයි කියන්නේ. ඒකට අනිවාර්යයෙන්ම Taman ඉන්න පරිසරත් එක්ක සාපේක්ෂව කියන්නේ ලෝකයේ තියෙන කෙලෙස් වලට සාපේක්ෂව විතරයි අපිට නික්ලේශී බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කවදාකවත් මුළු ලෝකෙටම නිවන් දකින්නත් බෑ. ඒ වගේම තනියම නිවන් දකින්නත් බෑ. ඒ නිසා ඒ බව තේරෙන්න මේ කියන සාරාණීය ධර්ම තේරුම් ගන්නේ සාමාන්‍යයෙන් කියන්නේ පැවිදි වෙලත් අවුරුදු 20ක්වත් යන්න වෙයි. මහා තෙරුණාංශක වෙනක් බවටපත් වෙන්න ඕන තේරුම් ගන්න මේ උඹේ ජාම බේරගනින් ඔබ පරිස්සම් වෙයන් මේ ලෝකේ හදන්න එහෙම පටන් අරගත්ත කොන්ත්‍රාත්යක් අත්සන් කෙරුවොත් මේ රැට නිින්ද යන්නේ නැහැ. එනිසා භාවනා මධ්‍යස්ථානවල තියෙන අද ප්‍රශ්න දිහා බලපුවාම හුඟ දෙනකොට ප්‍රශ්නක් වෙලා තියෙන්නේ මේ අනුන් පව් කරන්නේ. අනුන් වැරදි පාර යන නිසා මෙයාට හිත සන්තෝෂෙන් ධානයේ බැරිකම. ඉතින් ඒක ඒ පුද්ගල මොනක් කියන්නේ ආත්ම ආරූඪණයක් කරලා ඒ පුද්ගලයා හදන කොන්ත්‍රාත් එක අරගන්නවා තමන්ගේ වැඩි පැත්තකට. ඒ නිසා භාවනා කරලා විශේෂයෙන් මම මේ කතා කරන විපස්සනා භාවනාව ගැන. අන්නේ භාවනා කළ ඉස්සරහට යනකොට කවදා හරි තේරුම් ගත්තොත් මේ සාරාණීය ධර්ම ටික රැකගන්න එක නැත්නම් සිහි කටයුතු ධර්ම ටික තමන්ගේ ජීවිතේ එකතු කරගන්න හැටි පුදුමාකාර ලෙන්ගතුකමක් වෙනවා මේ අවුරුදු 2600ක් ඇතුළත මේ ශාසනය මෙතෙන්ට නිකන් ගෙනාපු ඒ ගුරුවරු එහෙම නැත්නම් ඒ මහා තෙරුණාසලා මේ දේවල් කරනකොට මොන්න තරම් අර ආත්ම සංඥාවෙන් තොරව මේ කටයුතු කරලා තියනවාද ඒ ඇත්තන්ගේ ගුණ වැඩි වෙන්න වැඩි වෙන්න ඒගොල්ලෝ අප්‍රසිද්ධියට යනවා කදාකවත් කියාපාණ්ඩ යන්නේ ඒ නිසා තේරවාද ශාසනයේ පැවැත්ම නැත්නම් තේරවාද ශාසනයේ හරේ වශයෙන් කියන්න පුළුවන් පුළුවන් තරම් ಗುಣ වඩන්න හැබැයි ಗುಣ හංගගෙන ජීවත් කද්දාවත් කියන්න යන්න එපා කියපු ගමන් දේශපාලන ප්‍රශ්නයක් වෙනවා ඒ නිසා ඒ කියමනේ තමයි අපි දන්නේ අපි ළඟ අඩුපාඩුකම් තියෙනවා කියලා. අපි ළඟ මේ අඟ උස්සන්ට යන ගතිය, අඳුර පාන ගතිය කියන කරලා අඩුපාඩු වලින්ම තමයි තේරෙන්නේ. චරවත්‍යංශය සඳහන් කරනවා ඒක හිවලෙක් ළඟ ඉන්න ඉබ්බෙක් කොහොමද ආණ්ඩු අකුලගෙන ජීවත් වෙන්නේ? කුම්බෝ අංගානි සකේ කලාපේ සමාදාහම් බික්කු මනෝවිතක්කේ. හිවලෙක් ඉස්සරහා ඉන්න ඉබ්බා දන්නවා අඬු එළියට දැම්මොත් හිවලා කනවා. එයා අඬු අකුලගෙන ඉන්න තාක්කල් එයා ආරක්ෂා වෙන ඔය වගේ මනෝවිතක්ක වැඩ කරන අපේ මේ සාරණීය ධර්මයට විරුද්ධව. එනේන වෙලාවේදී යන්නේ මනෝවිතක්ක දැනගෙන මනෝවිතක්ක එළියට පිම්බෙන්න දෙන්න එපා. මේ ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන් නම් ඒ ਸਰවචනාංශෙත් එක්ක දේචෝනාරාමේ හිටියත් අද මේ වගේ කාලෙක සුබෝධාරාමේ හිටියත් කිසිම ප්‍රශ්නයක් නැහැ පටලැවිල්ලක් ඇති වෙන්නේ ගමන යන්න පුළුවන් මේ සාරාණීය ධර්ම තේරුම් ගත්තනම් ඒක ලීස් ෆ්‍රික්ෂනල් පාත් කියලා කියනවා මේ යුද්ධ ක්‍රියාවක් ක්‍රියාවක් කරනකොට කුෂ්කර්ම වැඩක් කරනකොට අඩුම කරදර මාර්ගයේ තේරෙන පටන් ගන්නවා කරදර මාර්ග වලට සාපේක්ෂව අඩුම කරදර මාර්ගයේ තේරෙන පටන් ගන්නවා නැත්නම් ඍජු මාවත සරල මාවත පුළුල් මාවත ඒක මොනම පොතකවත් නැහැ කරගෙන කරගෙන යනකොට මේ සාරාණීය ධර්ම වැඩනකොට ඒක නා කවදාකවත් අන්දාලියෙක් කැලේ යනකොට ගහින් ගාට හැපි හැපි යනවා වගේ නෙවෙයි. හොඳ එළියේ බුද්ධාලෝකයේ ඇතුව ධර්මාලෝකයේ සංඝාලෝකයේ සීලාලෝකයේ ඇතු කරගෙන අනික් අය කොච්චර දෝ පටලවා ගත්තී ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් ඒක පේන්නේ ඉන්ද්‍රජාලයක් වගේ. ඒක පේන්නේ නිකන් ගූඪ බලවේගයක්, උත්ත බලවේගයක්. සාරාණීය ධර්ම ගැන අහනකොට තේන එක වැඩි යුත්තක්. ඒක දිනු කර යුත්තක්. එහෙම දිනු කරනකොට තේනෝ මේ සූක්ෂම ධර්මයක් ਸਰවචන්සකින් අහලා සාරිපුත්‍ර ස්වාමීන් අපි කෙරෙහි අනුකම්පාවෙන් තැම්පත් කරලා මේ අවුරුදු 2600ක් ඇවිල්ලා තියෙන නිසා ධර්මයේ පැත්තෙන් කෙරෙන්න ඕන කටයුතු වෙලා තියෙනවා. අපි මේ පැත්තෙන් යම් ආකාරයක පිහිටලා යම් ආකාරයක සදී පෑදී සිට මේ කළ යුතු නම් අන්නේ දේ කිරීමට එක එක්කෙනෙකුට හිතට ශක්තිය ධෛර්ය බලය පිණිස මේ වැඩමුළුවත් මේ ධර්ම දේශනාවත් දේශනා වාලාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාවේ නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා